අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් ගැඹුරු මාතෘකාවක් මහා ශූන්‍යත සූත්‍රය ගැන බුදුරජාණන් වහන්සේ මේ ශූන්‍යතාවය කියන්නේ අර හිස් භවය පිළිබඳ භාවනාව ගැන වගේව සංසුන් ජීවිතයකට හුදෙකලාව කොච්චර වැදගත්ද කියන එක ගැනත් මේ සූත්‍රයේ හරි ලස්සනට දේශනා කරලා තියෙනවා නේද? ඕ ඕ ඒක හරිම වැදගත් කරුණක්. මේ දේශනාව සිද්ධ වෙන්නේ කපිල වස්තුවේ නිග්‍රෝධාරාමයේදී. ආ. බුදුහාමුදුරුවෝ දකිනවා කාලකේමක ශාක්‍යයාගේ විහාරයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා. අන්නේ ඒක දැකලා ආනන්ද හාමුදුරෙක් ඇති වෙන සංවාදයක් තමයි මේකට මුල. හරි. එතකොට ඒ සිද්ධිය මුල් කරගෙන බුදුහාමුදුරුව පැහැදිලි කරනවා නේද? පිරිසත් එක්කම ඉන්නකොට අර නෙක්කම්ම සුවේ කියන එක. ඔව් ඒ කියන්නේ ගිහිගෙයින් බැහැරවීමේ සුවය. ඔව් ඒකයි. අර විවේක සුවය, ශාන්ත සුවය, සම්බෝධි සුවය මේවා ලබන්න අමාරුයි කියලා. මොකද ඒකට හේතුව? මෙහෙමයි. පිරිසත් එක්ක ඉන්නකොට අපේ හිත නිතරම බාහිර දේවල් වලට යනවා. ආ අවධානය විසිරෙනවා. ඔව්. ඒ කියන්නේ ඇහැට කනට එන අරමුණු වැඩි. ඉතින් අර හිත එක තැනක තියාගන්න එක චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න එක හරි අමාරුයි. හ්ම්. විමුක්තියට අවශ්‍ය වෙන්නේ හිතේ සංසිඳීමක් නේ. ඒක ඇති කරගන්න බාධා වෙනවා. එතකොට තනිවම හුදකලා වින්නේකේ වාසිය. අන්න ඒක තමයි. තනියම ඉන්නකොට බාහිර බාධා අඩුයිනේ. හරි. එතකොට අර කිව්වන එක්කම්ම සෝය, විවේක සෝය, ශාන්ත සෝය මේ උතුම් සෝයෙන් ලේසියෙන්ම ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ධාන තත්වයන්ටපත් වෙන රූප ධාන රූප ධාන අන්තිමට ලෝකෝත්තර විමුක්තියට පවා යන්න මේ හුදකලා උදව වෙනවා කියලයි බුදුහාමුදුර දේශනා කරන්නේ ඒක පුදුමයි නේද? මොකද බුදුරජාණන් වහන්සේම උනත් පිරිසක් මැද ඉන්න අවස්ථා තිබුණානේ. හැබැයි උන්වහන්සේගේ හිත හැම වෙලෙම විවේකයේ ශූන්‍යතාවයට නැඹුරු වෙලා තිබුණා කියලත් මේක කියවෙනවා. ඒක කොහොමද උනේ? ඔව්. ඒක හරිම වැදගත් කාරණයක්. උන්වහන්සේ බාහිර නිමිති, ඒ කියන්නේ රූප, ශබ්ද වගේ දේවල් වල එල්ලිලා හිටියේ නැහැ. හ්ම්. උන්වහන්සේ නිරන්තරයෙන්ම වැඩ හිටියේ ආධ්‍යාත්මික ශූන්‍යතාවය කියන தত্ত্বයේ. ඒ කියන්නේ අභ්‍යන්තර වශයෙන් අල්ලගැනීම් වලින් තොරව. තේරෙනවා. ඉතින් කවුරු ආවත් කොච්චර පිරිසක් හිටියත් උන්වහන්සේගේ හිත තිබුණේ අර විවේකයට නැඹුරු වෙලා කෙලස් වලින් මිදිලා නිවනටම යොමු වෙලා. ඒ කියන්නේ කතා කළෙත් ඒ සම්බන්ධ දේවල්මද? අනිවාර්යෙන්ම. නෛර්යානික කතා විතරයි. ඒ කියන්නේ නිවනට උපකාරී වන කතා. වෙන ලෞකික දේවල් ගැන නෙවෙයි. හරි. එතකොට දැන් කෙනෙක් භික්ෂුවක් හරි කවුරු හරි කෙනෙක් මේ කියන ආධ්‍යාත්මික ශූන්‍යතාවයේ වඩන්නේ කොහොමද? ඒකට ක්‍රමානුකූල පියවර ටිකක් තියෙනවද සූත්‍රයේ? ඔව් ඔව් පැහැදිලිවම තියෙනවා. පළවෙනි පියවර තමයි කාමයන්ගෙන් අකුසල ධර්ම වලින් වෙන් වෙලා අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන උපදවා ගන්න එක. ආ ඒ කියන්නේ මුලින්ම හිත සමාධිමත් කරගන්න ඕන. හරියටම හරි. ඒ හරහා හිත ආධ්‍යාත්මය තුළම පිහිටුවා ගන්නවා, තැන්පත් කරගන්නවා, එකඟ කරගන්නවා. හරි. ඊට පස්සේ අන්න ඒ සමාධිමත් හිතින් තමයි දැන් ආධ්‍යාත්මික ශූන්‍යතාවය මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ මම කියලා මගේ කියලා අල්ලගන්න දෙයක් ඇතුලේ නැහැ කියන එක. ඒක අමාරු වෙන්නේ නැති නේද මුලදී? හිත එහෙම එකපාරටම ශූන්‍යතාවයේ පිහිටනවද? අනිවාර්යෙන්ම අමාරුයි. මුලදී හිත ඒ ශූන්‍යතාවයේ පිහිටන්නේ නැති වෙන්න පුළුවන්, නොපැහැදෙන්න පුළුවන්, හිතේකින් ලිස්සලා යන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? අන්න එතකොට තමන් ඒ බව නුවණින් දැනගන්න ඕන. හරි මගේ හිත දැන් ශූන්‍යතාවේ නෑ කියලා. හ්ම්. එහෙම දැනගෙන අවශ්‍ය නම් බාහිර ශූන්‍යතාවය, ඒ කියන්නේ බාහිර ලෝකයේ හිස් බව මෙනෙහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික බාහිර ශූන්‍යතාවය. ආ. එහෙමත් නැත්නම් අරූප සමාපatti, ආනෙන්ජ සමාපatti වගේ අචල බවක් මෙනෙහි කරන්න පුළුවන්. ඒ එකකවත් හිත පිහිටියේ නැත්තම් අන්න එහෙම වුණත් ආපහු අර මුලින් හදාගත්ත සමාධි නිමිත්තටම හිත යොමු කරන්න ඕන. ආයෙත් මුලට යනවා වගේ. ඔව් ආයෙත් හිත තැම්පත් කරගන්නවා, සංසුන් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් උත්සාහ කරනවා ආධ්‍යාත්මික ශූන්‍යතාවය මෙනෙහි කරන්න. හරි. වැදගත්ම දේ තමයි හිත ශූන්‍යතාවයේ පිහිටන කොටත් ඒ කියන්නේ පැහැදෙනකොට මිදෙනකොටත් ඒ බවත් නුවණින් දැනගන්න එක. ඒ කියන්නේ හැමතිස්සෙම සිහියෙන් නුවණින් ඉන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම. හරි. දැන් ඔය භාවනා කරන වෙලාව ගැන කතා කළේ. භාවනාවෙන් පිටත එදිනෙදා ජීවිතේදීත් මේ සිහිය මේ ප්‍රතිපදාව පවත්වාගෙන යන්න ඕනේ නේද? ඔව් ඔව්. ඒකත් හරිම වැදගත්. සක්මන් කරනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සැතපෙනකොට මේ ඕනම වෙලාවක තමන්ගේ හිතේ ඇර ඇලීම් ගැටීම් රාග ద్వේෂ වගේ අකුසල් හටගන්නවද නැද්ද කියලා නුවණින් බලන්න ඕන. ඒ කියන්නේ නිරන්තර ස්වයම් පරීක්ෂාවක්. හරියටම. එතකොට කතා කරන දේවල් ගැනත් විශේෂයෙන් කියනවා. මොනවද? අර ලාමක කතා වලින්, තිරස්චීන කතා වලින් වළකින්න ඕන. ඒ කියන්නේ රජවරු ගැන, සොරකම් ගැන, යුද්ධ ගැන, කෑම බීම ගැන ඔය වගේ නිවනට කිසිම උදව්වක් නැති කතා. ඉතින් මොනවද කතා කරන්න ඕන? සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය මේ වගේ නිවනට සෘජුවම උපකාරී වෙන දේවල් ගැන කතා කරන්න ඕන. සිතුවිලි ගැනත් එහෙම ඇතිලේද? ඔව්. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඒ කියන්නේ අකුසල් සිතුවිලි වලින් වැළකීලා. හ්ම්. නෙක්ඛම්ම විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක. ඒ කියන්නේ කුසල් සිතුවිලි, නිවනට යොමු වෙන සිතුවිලි වඩන්න ඕන. මේ හැම දෙයක්ම කරන්නේ අර නුවණින් දැනගෙන හරිම පැහැදිලි. දැන් මේකෙදි පංච කාම ගුණයි පංච උපාදානස්කන්ධය ගැනත් විශේෂයෙන් කතා කරනවා නේද? ඒ ගැනත් ටිකක් කිව්වොත්? ඔව්. පංච කාම ගුණ කියන්නේ අර ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශනේ. ඒවට හිත ඇලෙනවද නැද්ද කියලා නිතරම නුවණින් විමසන්න ඕන. එහෙම ඇලෙනවන? එහෙම ඇලෙනවනම් තේරුම් ගන්න ඕන තාම මගේ හිතේ චන්දරාගේ ඒ කියන්නේ කැමැත්තෙන් ඇතිවෙන ඇලීම ප්‍රහීන වෙලා නැහැ කියලා. හරි. ඒ අරමුණු වල නොයලිය ඉන්න පුළුවන් නම් අන්නිතකට චන්දාරාගේ ප්‍රහීන වෙලා කියලා නුවණින් දැනගන්න ඕන. හ්ම්. පංච උපාදානස්කන්ධ ගැන ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහනේ අපි මම මගේ කියලා තදින් අල්ලගෙන ඉන්නේ මේවානේ. ඔව්. ඉතින් මේවායි ඇතිවීමයි නැතිවීමයි නුවණින් දකිමින් වාසය කරනකොට ඒ කියන්නේ අනිත්‍යතාවයේ දකිනකොට අර මම වෙමි කියන මානය අස්මිමානය ක්‍රමෙන් ප්‍රහීන වෙනවා. ආ ඒ කියන්නේ මම කියන හැඟීම දුර වෙනවා. ඔව්. ඒ බවත් නුවණින් දැනගන්න ඕන. මේ ඔක්කොම සිහියෙන් නුවණින් කරන්න ඕන දේවල්. හරිම ගැඹුරුයි. දැන් මේ සූත්‍රයේ ගුරුගෝල සම්බන්ධය ගැනත් යම් යම් කරුණු සමහරට අවවාද වගේ දේවලුත් තියෙනවා වගේ මට මතකයි. ඔව් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශ්‍රාවකෙක් ශාස්ත්‍රවරයෙක් පස්සේ යන්න ඕන. උන්වහන්සේගෙන් සූත්‍ර, ගෙය්‍ය, ගාථා වගේ දේවල් ඉගෙන ගන්න විතරක්ම නෙවෙයි කියලා. එතෝගා ප්‍රධාන වශයෙන්ම යන්න ඕන අර කලින් කිව්වා දස කතා වස්තු වගේ විමුක්තියට උපකාරී වෙන ගැඹුරු කාරණා අහගන්නේ දැනගන්න. ඒ වගේම උපද්‍රව තුනක් ගැනත් කියනවා. මේක ටිකක් බරපතල කාරණයක්. මොනවාද උපද්‍රවය? එකක් තමයි ආචාර්ය උපද්‍රවය. ඒ කියන්නේ ගුරුවරයා ලාභ සත්කාරවලට කීර්ති ප්‍රශංසාවට ගිජු වෙන එක. හරි. අනික අන්තේවාසික උපද්‍රවය. ඒ කියන්නේ ශිෂ්‍යයා ලාභ සත්කාරවලට ගිජු වෙන එක. තුන්වෙනි එක තමයි බ්‍රහ්මචාර්ය උපද්‍රවය. ඒ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක්ගේ ශාසනයක ඉන්න ශ්‍රාවකෙක්, භික්ෂුවක් ලාභ සත්කාරවලට ගිජු වෙන එක. ඒක තමයි දරුණුම. ඔව්. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒක තමයි දරුණුම විපාක ගෙන දෙන්නේ කියලා. මොකද ඒක ශාසනයටම හානියක් නිසා. ඒ වගේම ගුරුවරයා කෙරෙහි ශිෂ්‍යයාගේ පැත්තෙන් තියෙන ඕන ආකල්ප ගැනත් කියනවා නේද? මෛත්‍රී සාගතව ඉන්න ඕන කියලා. ඔව් ඔව්. ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරන ධර්මය අහන්න කැමැති ඒකට සවන් ඒක අවබෝධ කරගන්න හිත පිහිටුවා ගැනීම අන්න ඒක තමයි මෛත්‍රී ප්‍රතිපත්තිය. එහෙම නැතුව කටයුතු කරන එක ඒක වෛරී ප්‍රතිපත්තියක් වෙනවා. ශාසනයෙන් බෑරව වගේ වෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියනවා. මොකද්ද? උන්වහන්සේ දේශනා කරන ධර්මීය අමු මැටි බඳුනක් හදනවා වගේ එකපාරට හදලා ඉවර කරන දෙයක් නෙමෙයිලු. නැවත නැවත කරුණු පහදලා දීලා අහන අයගේ හිතේ තියෙන දොස් අයින් කරලා සාරය පිහිටවන්න උත්සාහ කරනවා කියලා. එකෙන් කියවෙන්නේ ශාස්ත්‍රූරයාගේ අනුකම්පාව සහ ශ්‍රාවකයාගේ පැත්තෙන් තියෙන්න ඕනේ ඉවසීම සහ කැමැත්ත. හරිව පැහැදිලි. ඉතින් මේ දීර්ඝ විග්‍රහයෙන් අපිට පැහැදිලිවම පියනෝ නේද? අර නෙක්කම්ම සුය විමුක්තිය හොයාගෙන යන කෙනෙකුට හුදේකලාව කොච්චර වටිනවද? නිරන්තර සිහිය නුවණ කොච්චර අවශ්‍යද? නිවරදි කතාබහ, නිවරදි සිතුවිලි. ඒ වගේම අර අව්‍යන්තර ශූන්‍යතාවය කියන එක වඩන එක කොච්චර තීරණාත්මකද කියන එක. ඇත්තමන් මේක මූලිකවම භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දෙයක් වුණත් මම හිතන්නේ ගිහි ජීවිතයක් ගත කරන අපිටත් යම් ඉඟියක් යම් පාඩමක් ගන්න පුළුවන්. කොහමද? දැන් බලන්න අපේ ජීවිත කොච්චර බාහිර දේවල් වලින් පිරීලාද? අනවශ්‍ය පිරිස ගැවසීම් වැඩකට නැති කතාබහ සමාජ මාධ්‍ය වලින් එන උත්තේජන. ඔව්. නිතරම හිත බාහිරට නියෝමිලා තියෙන්නේ. අන්න ඒකෙන් ටිකක් හරි මිදිලා මනස හැකි තාක් දුරට වෙන් කරගෙන ටිකක් තමන්ගේ අභ්‍යන්තරය දිහා බලන සිහියෙන් ඉන්න උත්සාහ කරන එකෙන් යම්කිසි මානසික සංසුන් බවක්, පැහැදිලි බවක් අපිට ලබා ගන්න පුළුවන් වේවි කියන එක තමයි මට හිතෙන්නේ. ඒක ඇත්ත. එතකොට අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අද වගේ මේ අදිතාක්ෂණික නිතරම තොරතුරු ගලා එන නිතරම අනිත් අයත් එක්ක සම්බන්ධ වෙලා ඉන සමාජයක මේ මහසුන්්‍යත සූත්‍රයේ කියන හුදකලාව අභ්‍යන්තර ශූන්‍යතාවය සිහිය කියන කාරණා අපි කොහොමද ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එකතු කරගන්නේ ඒක ලොකු අභියෝගයක් නේද?